ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි අපි මේ පැයේ සූදානම් වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහායි කෙටි හැඳින්වීමක් මතක් කරගත්තොත් සාමාන්‍ය ධර්ම සාකච්ඡා වෙලාදී ඒ ලිඛිතව හෝ වාචිකව ඉදිරිපත් වෙන තමන්ගේ ප්‍රායෝගික ජීවිතයෙන් භාවනා කරනකොට මතුවෙන ගැටලු සම්බන්ධව මේ වගේ එක් දින භාවනා වැඩමුළුවකදී සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම මූලික උපදේශ අහනකොට යම් කිසි කෙනෙක්ට ඒ වගේ අපහැදිලි තැන් තියෙනවා නම් ඒ වගේ ප්‍රශ්නමත් වෙනකොට ඒ ගැන සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් Tamanට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරගන්න කියලා කරුණාවෙන් මතක් කරලා සිටිනවා. ධර්ම සාකච්ඡාවේ ආරම්භයක් වශයෙන් ලිඛිත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන භාවනා කිරීමේදී ආශ්වාස ප්‍රාශ්වාස කරගෙන යන විට නාසිකාග්‍රේ අගට අගට නවා දැනෙනවා ආශ්වාසය ගන්නා මුලින්ම මුලින් මට වඩා වෙනස් විදිහට තමා මැදදී දැනෙන්නේ අගට යන විට ආශ්වාසය බොහෝම සියුම්ව වැටහි එම ආශ්වාසය ප්‍රාශ්වාසය වෙනස් වෙනවා. දික් වශයෙන් ගන්නා හුස්ම රැල්ලක් දිග බව දැනෙනවා. කෙටි බවක් දැනෙනවා. ආශ්වාස කර ප්‍රාශ්වාසයේ අතරදී ජීවිතය වෙනස් වෙනවා. සක්මන් භාවනාවේදී සිතානුව කය වැඩ කරනවා බව දැනෙනවා. දකුණු පාදයේ තබා වම් පාදයේ තබනවා. නැවත දකුණු පාදයේ තබන විට පාදයක් වෙනස් වෙනවා. පාදයේ අතීතයේ ගිය බව දැනෙනවා. පාද දෙකම බර ගතියක් දැනෙනවා. හොඳයි පළවෙනි ලිඛිත ප්‍රශ්නේ සඳහන් වෙන්නේ තමන් භාවනා කරලා ප්‍රායෝගික අත්දැකීමක් තමයි සඳහන් වෙන්නේ. මේක තමයි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ මූලධර්ම ප්‍රශ්න වලට වඩා තමන් ප්‍රායෝගික භාවනාව කරනකොට කොහොමද තමන් කරපු අත්දැකීම උපයෝගී කරගෙන ඒ උපදෙස් ලබා ගන්න කියන එක තමයි බොහෝ දුරට අපි උනන්දු කරන්නේ. මෙතනදී පරියංක භාවනාවේදී සඳහන් කරලා තියෙනවා මේ යෝගාවචරය. දැන් මූල කර්මස්ථානයේ සඳහන් කරලා තියෙනවා මම කරන්නේ ආස්වාස ප්‍රාස්වාසය කියලා. ඒක තමයි පළවෙනිම උපදේශයක් ලබා ගන්නකොට කාට හරි ප්‍රශ්නයක් කරනකොට තමන් ඉස්සරලම සඳහන් කරන්න ඕනේ මං ආස්වාස ප්‍රාස්වාසය සිද්ධ කරනවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම තමයි තමන්ගේ මූල කර්මස්ථානය කියලා. ඒක මේ යෝගාවචරය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක බොහොම වටිනවා. ඉතින් එහෙම ආස්වාස ප්‍රාස්වාස කරගෙන යනකොට ඒ ආස්වාස ප්‍රස්වාසයේ ස්වභාව ලක්ෂණ වැටහිලා තියෙනවා. ඒ කෙනා ආස්වාස කරනකොට ඒ බව දැනුවත් භාවයෙන් ඉඳලා තියෙනවා. ප්‍රස්වාසය කරනකොට ඒ බව දැනුවත් භාවයෙන් ඉඳලා තියෙනවා. ඒ වගේ වෙනස් වීම වැටහිලා තියෙනවා. දිගට හුස්ම ගන්නකොට ඒ බව දැනුවත් භාවයෙන් ඉඳලා තියෙනවා. කෙටිවට හුස්ම ගන්නකොට ඒ බව දැනුවත් භාවයෙන් ඉඳලා තියෙනවා. ඉතින් මෙතනදී උපදේශයක් වශයෙන් මතක් කරගත්තොත් අපි සතිපට්ඨාන භාවනාව ඉස්සරහින් තියාගෙන භාවනා කරන යෝගාවචරයන් වශයෙන් සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ ආනාපාන පබ්බේ සඳහන් වෙන ටික මතක් කරගත්තොත් මුලින්ම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සුදුසු පරිසරය. අරණ්‍යගතෝ වා රුක්ක මූලගතෝ ශුන්‍යාගාරගතෝ. දැන් මේ පින්වතුන්ට ශුන්‍යාගාරයක් ලැබිලා තියෙනවා. විවේක සේනාසනයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ පරිසරයකට ආවට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ කය ඍජු කරගෙන පරිමුඛයේ සිහිය පිහිටවා ගන්න සිහිය ඉදිරියෙන් පිහිටවා ගන්න කියලා. අන්න එහෙම දැන් යෝගාවචරය හොඳට සිහිය නාසිකාග්‍රේ හෝ උඩුතොල හෝ පිහිටවාගෙන තමන් ස්වභාවිකව මේ වැටෙන හුස්ම රැල්ල දැනුවත් භාවයකින් ඉන්නවා. කවදාවත් හුස්ම හඹාගෙන යන ස්වභාවයෙන් බලෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න යන්න උත්සාහවත් වෙන්න එපා. තමන් අර ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ලට තම අවධානය තියාගන්නට ඕනේ. ඇත්තටම මේ වගේ මුලින්ම ඉඳගෙන තමන් විවේකීව ඉන්න ඉරියව්ව ඉස්සෙල්ලා අරමුණු කරගත්තොත් ඒ කෙනාට ඔය ආස්වාස ප්‍රාස්වාස හෝ පිම්බීම හැකිලිම ඕනෑම ධාතු අරමුණක් මතුවෙන්න පුළුවන්. ඒ ප්‍රකටික තමයි තමන්ගේ අරමුණ වෙන්න ඕනේ. තමන් බලෙන් හඹාගෙන ගිහිල්ලා ආධුනිකයෙක් වශයෙන් භාවනාවට යොමු වුණාට පස්සේ ඒක නම මම ආස්වාස ප්‍රාස්වාසය කරන්න කියලා බලෙන් ඒ අරමුණ හොයාගෙන යන්න එපා. මුලින්ම ඉඳගෙන තමන් ඉන්න ඉරියව්වට හිත ගන්න ඉස්සරලා. හොඳට පටල වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත ගත්තාම තමන්ට තේරෙයි තමන් පොළවේ වාඩි වෙලා ඉන්නවා. තමන්ගේ අතපය ස්පර්ශ වෙන ආකාරයට හොඳට වැටහි ඉන්න කය. අන්න එහෙම කයට හිත ගත්තාම තමන්ට තේරෙයි මේ ජීවේ පවත්වන්න හුස්ම ඉහළ ගන්නවා පහළ එළනවා. අන්න එතකොට වැඩිම තමන්ට වැඩිපුරම ප්‍රකට වෙන්නේ ආස්වාද ප්‍රස්වාසය නම් ඒක තමන්ගේ මූල කර්මස්ථානය කරගන්න. යම් කිසි කෙනෙක්ට පිම්බීම හැකිලිම වැඩිපුර ප්‍රකට වෙනවා නම් ඒක තමන්ගේ මූල කර්මස්ථානය කරගන්න. අන්න එහෙම තමයි කර්මස්ථානෙ මුලින්ම තෝරාගන්නේ. ඉතින් මේ යෝගියා එහෙම කර්මස්ථානයක් තෝරාගෙන එහෙම අවධානයෙන් ඉන්නකොට හුස්ම ආශ්වාස ආශ්වාස කරනකොට ඒ බව දැනුවත් විඳලා තියෙනවා. ප්‍රාශ්වාස කරනකොට ඒ බව දැනුවත් විඳලා තියෙනවා. ඔන්න විතක ඒ ආශ්වාස ප්‍රශ්වාස කෙටි වෙලා තියෙනවා. විතක ආශ්වාස ප්‍රශ්වාස දික් වෙලා තියෙනවා. ඒ බව දැනුවත් භාවයෙන් ඉඳලා තියෙනවා. ඇත්තටම මේ අපි මේ වගේ අරණ්‍ය සේනාසනයක ආවා කියලා කියන්නේ අපි gedara dore තියෙන බොහෝම වස්තු භෝග අයින් කරලා ඒ ග්‍රාම සංඥාව අයින් කරලා ඥාති පරිවට්ටයක් తాවකාලිකව අයින් කරලා මේ වගේ ශේනාසනයකට ඇවිල්ලා අපි ඒ අයින් කාම මේ වස්තුකාමී අයින් කරන්න කාය විවේකයක් හොයාගෙන අපි රූප කර්මස්ථානයක හිත තැම්පත් කර ආනාපානිය වගේ පිම්බීම හැකිලින් වගේ රූප කර්මස්ථානයක හිත හොඳට තැම්පත් කරලා ඒ අරමුණ අරගෙන හොඳට සිහියෙන් ඉන්නකොට දැනුවත් භාවයෙන් ඉන්නකොට Tamanටම තේරෙනවා ඒ අරමුණේ විපරිණාම ස්වභාවය රූපයක ස්වභාවයෙන් තමයි විපරිණාමය වෙනවා වෙනස් වෙනවා රුප්පණ ලක්ෂණයෙන් කියනවා. ඉතින් මේ යෝගාවචර හොඳට දැනුවත් භාවයෙන් ඉඳින්න අර ගොරෝසුවට මුලින්ම වැටුණු ආශ්වාස ප්‍රශ්වාසය ක්‍රමක්‍රමයෙන් තැම්පත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඉඳින්න තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ වෙනස් වීම් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. තව කෙනෙක් ආශ්වාසය සීතල ගතියකට දැනෙනවා. ප්‍රශ්වාසය උණුසුම් ගතියකට දැනෙනවා. මේ වගේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ දැනුවත් භාවයෙන් ඉන්නකොට හොඳට සිහිය එළඹ සිටින්න එළඹ සිටින්න ඒ වගේ වෙනස් වෙන ස්වභාව ධාතු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් උපදේශයක් වශයෙන් මේ යෝගියාට දෙන්න තියෙන්නේ තමන් හිත බාහිරට දුවන්නේ නැති වතී තනාගති අසුර කරන්නේ නැතුව තමන්ට කුච්චර ආස්වාද ප්‍රසආස රැලි ගානක් බොහොම සිහියෙන් කරගෙන යන්න පුළුවන්ද කිසිම ආයාසයකින් තොරව අන්න ඒකට යමක් කළ යුතුද වැඩි වාර ගානක් කරන්න ඒ සාධක සියල්ලම දීලා බොහෝම හොඳට ඒ අරමුණ අරමුණත් එක්ක හිත තැම්පත් කරගන්න කියලා තමයි පරියංක භාවනාවේ උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ සක්මන් භාවනාවේදී කියලා තියෙනවා සිතානුව කය වැඩ කරන බව දැනෙනවා. දකුණු පාදයේ තබා වම් පාදයේ තබනවා නැවත දකුණු පාදයේ තබන විට පාදයක් වෙනස් වෙනවා. පාදයේ අතීතයට ගිය බව දැනෙනවා. පාද දෙකම බර ගතියක් දැනෙනවා. ඇත්තටම සක්මන් භාවනාය කරනකොට තමන් ඉස්සෙල්ලාම හොඳට ඒ සක්මන් පිට අදිෂ්ඨාන කරගෙන මම මෙතන තමයි සක්මන් කරන්න කියලා හිතාගෙන මුලින්ම පොඩ්ඩක් මද වේගයකින් එහාට මෙහාට ඇවිදින්න. ඒ ඒ සක්මන් පෙතේ වල ගොඩලේ තියනවද, කටු තියනවද, කොළ වැටලා තියනවද ආදී වශයෙන් බලන්න සාමාන්‍ය වේගෙන් ඉස්සෙල්ලා ඒ සක්මන් පෙතේ එහාට මෙහාට ඇවිදින්න. වම දකුණ කියලා මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය වේගෙන් ඇවිදලා තමන්ගේ කයට තේරුම් දෙන්න, තේරුමක් ඇති කරලා දෙන්න මේක තමයි තමන්ගේ සාමාන්‍ය වේගය කියලා. එහෙම හොඳට හිත ඒ සක්මන් පෙත හොඳට සිද්ධ වුණාට පස්සේ තමන් හොඳට හිටගෙන තමන් ඉන්න ඉරියව හොඳට අවධානයට අරගෙන ඔන්න ඊළඟට වම තියනකොට වම් වම් පාදයේ තියෙන බව දැනුවත් භාවයෙන් ඉන්න. දකුණු පාදයේ තියෙනකොට දකුණු පාදයේ තියෙන බව දැනුවත් භාවයෙන් ඉන්න. අන්න එහෙම Tamanට කොච්ච හිත පිට යන්නේ නැතුව එහා කෙළවර දක්වාම වම දකුණු ඔස්සේ සිහිය පවත්වන්න පුළුවන් නම් හිත බාහිර අරමුණු වලට යන්නේ නැතුව ඒ වගේම එහා කෙළවරට ගියාට පස්සේ ඒ හිතගෙන ආධුනිකයෙක් නම් බොහෝම හොඳට හිටගෙන හිටගෙන ඉන්න බව දැනුවත් භාවයෙන් ඉන්න ක්‍රමක්‍රමයෙන් හැරෙනකොට හැරෙන බව දැනුවත් භාවයෙන් හැරිලා ආයෙත් හිටගෙන ඒ බව දැනුවත් භාවයෙන් ඉඳලා ඇවිදිනකොට නැවත වම දකුණ ඔස්සේ සිහිය පිහිටවන්න. මෙන්න මේ ආකාරයට ඒ සක්මන් පියවරේ සිහිය පිහිටවනකොට Tamanටම තේරෙයි හිත පිට යනවා කියලා. වම දකුණ කියලා කිහිප විටාවක් කරනවා කරගෙන යනකොට ඔන්න ටික වෙලාවකින් වම තියෙනකොට යන්නේ දකුණු කකුල. දකුණ තියෙනකොට යන්නේ වම් කකුල. මේ ආදී වශයෙන් හිත පිට ගිහිලා තිබ්බොත් එක එක වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට හොඳට දැනගන්න දැන් මගේ හිත පිට ගිහිලා තියෙන්නේ කියලා නැවත මූල කර්මස්ථානෙට වම දකුණට අරගෙන නැවත නැවත හිත තැම්පත් කරගන්න. මෙතෙන්දි මේ යෝගාවචරය දක්ෂ වෙලා තියෙන මේ වම දකුණේ තියෙන ධාතු ලක්ෂණයක් මතු කරගන්න. මෙතන සඳහන් කරලා තියෙන මේ බර ගතියක් දැනෙනවා කියලා. ඇත්තට මේවා තමයි හිත සතියෙන් සතියෙන් තමන්ගේ කය තුලට ආවා කියලා දැනෙන ලකුණු. තමන්ගේ සතිය පිහිටියා කියලා තියෙන ලකුණු කිහිපයක් තමයි මේ එක්කෝ තමන්ට තේරෙයි කකුල් වල බර ගති, පොළොවේ හැපෙනකොට තද වෙන ගති, පොළවේ උණුසුම් සිසිල් ගති මේ තමයි ධාතු ලක්ෂණ. එන්න එන්න තමන්ගේ සතිය වම දකුණේ හොඳට පట్టල වෙනකොට තැම්පත් වෙනකොට මෙන්න මේ වගේ ධාතු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. යෝගාවචරය දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේ මතුවෙන ස්වභාව ලක්ෂණ බොහෝමයක් අල්ලගන්න. මතුවෙන මතුවෙන ස්වභාව ලක්ෂණ අවධානයෙන් ඉන්න. මේකට ලොකු ස්වාමීන් වහන්සේලා කියන්නේ ධර්ම ඕජාව කියලා. ඒ අරමුණේ හිත කීකරු කරගත්තට පස්සේ ඒ අරමුණ විස්තර කරලා පතුරු ගහලා හොඳට බලන්න. බලනකොට පින්වතුනි තමන්ගේ හිත එන්න එන්න එන්න කීකරු වෙන්න පටන් ගන්නවා. අර ඕලාරික මට්ටමේ හිත දුවන ගති දුර වෙලා ඒ අරමුණේ හොඳට තැම්පත් වෙනා වගේම ඒ ධාතුන්ගේ වෙනස් වෙන ස්වභාවය පිරිසිදු දකින්න අවශ්‍ය සමාධියක් එකඟ බවක් හැදෙනවා. ඒක නිසා ඒ වම දකුණ තියෙනකොට තමන්ගේ හිත පිට යන්නේ නැත්නම් බොහෝම හොඳට එහෙම එක දිගට කරන ගම හොඳට බලන්න වම් පාදයේ තියෙනකොට පොළොවේ ගැටෙනකොට තමන්ට මොනවද දැනෙන දැනීම හොඳට අවදි භාවයෙන් ඉන්න දැනුවත් භාවයෙන් ඉන්න වැඩි කරගන්න අන්න එතකොට ඒ යෝගියා යෝගාවචරයට ඒ සක්මන් භාවනාව දිනු කරගන්න හැකියාව ලැබෙනවා. ඔව්. සක්මන් භාවනාවද පරියංක ඇත්තට මෙහෙමයි. දැන් ඔය අපි රූප කර්මස්ථානේ තමයි වම දකුණු වශයෙන් යන්නේ. දැන් හොඳට සතිය පිහිටියාම ඒ යෝගාවචරයට ඒ රූපයෙන් දෙන ගෙවන් වෙනවා. කවුද ගෝණික්ෙක් ඇවිදිනවා වගේ, ඇටසැකිල්ලක් යනවා වගේ යනකොට දැන් මේ රූපේ ගෙවන් වෙනකොට අන රූප සංඥාමත වෙන්න පටන් ගන්නවා. හිතේ හොල්මන් වගේ. සමහරුන්ට පේනවන්න මම පස්සට ඇදිනවා වගේ, සමහරුන්ට පේනවා උසට එක්කෙනෙක් ඇවිදිනවා වගේ, සමහරුන්ට පේනවා ගිලිලා වගේ ඇවිදිනවා වගේ මේ මේ වගේ රූපයෙන් දෙන්න බොඳ වෙනකොට ඒ රූප සංඥාමත වෙන්න පටන් ගන්නවා. මේක භාවනාවේ යම් කිසි ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනකොට ලක්ෂණ. ඉතින් ඒක ඊළඟ ඊළඟ සක්මනේ වේවා කියලා දිෂ්ඨානයක්වත් නොවේවා කියලා දිෂ්ඨානයක්වත් නැතුව Taman නිතරම බලන්න ඕනේ ඒ වාවට මගේ කරගන්නේ නැතුව මේක දියුණුවක් කියලා ඒක අල්ලබදා ගන්නේ නැතිව බොහෝම ඒ එනේවට එන්න දීලා ඒව එන්නෙත් යන්නයි කියලා කියන සිහියෙන් ඉන්න අවදිභාවයෙන් ඉන්න ඒව එන්නේ නැති වෙන්නයි ඒ වගේ ඇලීමට නෙමෙයි ඕවා පන්නලා දිගටම තමන්ගේ අවදිභාවයේ සතිමත් භාවයේ දියුණු කරනකොට තමයි තමන්ට ඉදිරියට හොඳට ඒ විනාශ වෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඔය රූපේ සංඥා මට්ටමේන හොල්මන් වගේ. ඒක තමන්ගේ කායික දුර්වලතාවයක්වත් නෙමෙයි මානසික දුර්වලතාවයක්වත් නෙමෙයි. සතිය හොඳට බැසගත්තට පස්සේ කය තුලට ඒක එක සංඥාවල විනාශ වීමක් තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ ගෞරවණීයනි ගෞරවයනි රාත්‍රියේදී භාවනා කිරීමේදී යහනෙහි සිට භාවනා කිරීම සුදුසුද? ඇත්තටම ආධුනිකයෙක් නම් මේක අනුමත කරන්නේ නැහැ. මේ බුදු පියාණන් සතර සතිපට්ඨාන සූත්‍රයේදී ඉරියාපත පබ්බේදී මේ ඉරියව් හතරම දේශනා කරන සිහියෙන් ඉන්න. නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති. ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉන්න බව දැන ගන්නවා. තිතුම් වා තිතුම් මීති පජානාති. හිටගෙන ඉන්නේ හිටගෙන ඉන්න බව දැනුවත් භාවයෙන් ඉන්නවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. යන්නේ යන බව දැනුවත් භාවයෙන් ඉන්නවා. සයනෝ වා සයනෝ මීති පජානාති. නිදාගෙන ඉන්නේ නිදාගෙන ඉන්න බව දැනගන්නවා. ඇතර මේ ඉරියව් හතරම භාවනාවට යෝගී ඉරියව් හතර ඉරියව්ම සිහිය පවත්වන්න ඕනේ. ආධුනිකයාර වගේ පරියන්කේ ඉඳගෙන සක්මන් කරලා හොඳට සති සමාධි ගත්තට පස්සේ මේ කොහොමත් අපි දවසකට නිදා ගන්නවා කියන එක सिद्ध කරනවා. ඒ වෙලාවේ අසිතම අසතිමත් වෙන්නවට වඩා හැමෝම උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ සිහිය පිටවන්න. තමන් හොඳට සැතපෙන ඉරියව්වට නිදාගන්න ඉරියව්වට ගියාට පස්සේ තමන්ට තේරෙයි කොට්ටවලුවට ස්පර්ශ වෙන ගතියක්. අතපය ස්පර්ශ වෙලා තියෙන ආකාරය. තමන් හුරු පුරුදු කරගෙන තියෙන මූල කර්මස්ථානේ. මේ මූල කර්මස්ථානේ හොඳට සිහියෙන් තියාගෙන අවදි භාවයෙන් නිින්ද ගියොත් හොඳ නිින්දක් ඊළඟ දවසේයි. කිසියම් අර අපසන්න හීන නොපෙනෙන බොහෝම ප්‍රියමනාප නිින්දක් සුඛ සහගත නිින්දක් යයි. බොහොම සිහියෙන් මේ කාලය ගත කරන්න. ඉතින් යෝගාවචරය උත්සාහවත් වෙන්නට ඕනේ මේ හතර ඉරියව්වෙම සිහිය පවත්වන්න. නිදාගෙන විතරක් නෙවෙයි හිටගෙන ඉන්නකොටත් ඒ බව දැනුවත් භාවයෙන් ඉන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොටත් ඒ බව දැනුවත් භාවයෙන් ඉන්න ඕනේ. ඇවිදිනකොටත් ඒ බව දැනුවත් භාවයෙන් ඉන්න ඕනේ. මේක තමයි සතර සතිපට්ඨාන සූත්‍රයේ ඉරියාපත බබ්බේ දේශනා කරන්නේ. ඉතින් ආධුනික යෝගාවචරයෙක් නම් භාවනා කරන්න ඕනේ කියලා හිතුන ගමන් ඇඳට ගිහිල්ලා මේ ආනාපාන සති භාවනාව කරන එක අනුමත කරන්නේ කොහොමත් නිදාගන්න එක නිදාගන්න වෙලාවට සිහිය පිහිටුවොත් ඉතින් Tamanට ඒ සතිමත් වෙන වාරයක් පාසා Tamanට ආනිසංස ලැබෙනවා. নমස්කාර පූර්වක ගෞරවණෙනි ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් කරන විට සක්මන් කෙලවර ආපසු හැරෙන විට නතර නොවි හැරෙන හැරෙනවා හැරෙනවා කියා හිතෙන් හිතන් හැරෙනවා කියලා හිතන සමග දකුණ වම කියා නොනැවති හැරේ සක්මන ඉබේම වාගේ සිදු වෙනවා සක්මන් මාර්ගයේ වලක් හෝ කන්දක් ඇතිනම් එය දකින්නවත් සමග වලක් කන්දක් යා සිතුනත් දකුණ වම කියා හිතමින් ගමන් ගමන නිසි අයුරින් කෙරෙනවා. හැරෙනවා කියන නතර වී ගමන ආරම්භ කිරීමට වුවමනා නැහැ. ඒ ගෞරවයෙන් ඒ ගෞරවයෙන් අසා සිටිනවා. ආශ්වාසයේදී හුස්ම ගැනීමේදී වාතයේ නාසයේ උපරිම උස්ම උපරිම හුස්ම වදිනවා දැනුණා. දැනෙනත් ඒ සමග ප්‍රාශ්වාසයේදී ඒ වාතයේ පහළට එන බවක් දැනෙනවා. කමාකර අසා සිටිනවා. හොඳයි මේ ශක්මන් භාවනාවේදී හොඳ අත්දැකීමක් ඔක්කොටම ඒක දැනුවත් දැනුවත් භාවයකින් දැනගන්න සුදුසු ප්‍රශ්නයක් කියලා හිතනවා. මේ හැරෙන අවස්ථාවේදී කොහොමද සිහිය පිහිටවන්නේ කියන එක තමයි තේමාව වෙලා තියෙන්නේ. ඉතින් ආධුනික යෝගාවචරයේට සාමාන්‍ය උපදෙස් දෙනකොට කියන්නේ ඒ යෝගාවචරයගේ හිත නිතරම දැන් ඇස් දෙක අරගෙන මේ හොඳට පරිසරය බලමින් සක්මන් කරන්න. ඒ කියන්නේ ඉස්සරහා බලාගෙන පරිසරයේ අරමුණුත් එක්ක තියෙන ගමන් තමයි සක්මන් කරන්නේ. ඉතින් ඒකෙන් හින්දා ආධුනික යෝගාවචරයෙක්ට අපි මතක් කරන්නේ සක්මන් මළුවට ගිහිල්ලා හිටගෙන ඉස්සරලා හොඳට ඉන්න ඉරියව්ව අවධානයට අරගෙන ඇවිදිනකොට වම් දකුණ ආදී වශයෙන් සීහ පවත්වලා පොළවේ හැපෙන තැනට සීහ පවත්වලා හොඳට එහා කෙරවලට ගියාට පස්සේ එතන පොඩ්ඩක් විවේකීව නැවතිලා ඉඳගෙන හිටගෙන ඉන්න ඉරියව්ව හොඳට අරමුණු කරලා හැරෙන බව දැනගෙන තමන්ගේ ඉරියව්වට අවදිභාවයකින් හැරෙනවා හැරෙනවා කියලා මෙනෙහි කරමින් ආපහු හැරිලා නැවතත් හිටගෙන හිටගෙන ඉන්නවා කියලා අවදිභාවයකින් ඊළඟට නැවතත් වම දකුණු ඔස්සේ යන්න කියලා තමයි ආධුනිකයට උපදේශ දෙන්නේ. ඉතින් තමන් ඒක කරලා බලන්න ඕනේ. කෙනා කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. එහෙම සීහය පවත්වනට වඩා එකපාරම ගිහිල්ලා පියවරණුවේ වම දකුණ ඔස්සේම හැරෙනකොට තමන්ගේ සතිය අකණ්ඩ කරගන්න පුළුවන් නම් ඒක එයාගේ ක්‍රමය කියලා ගන්න. ඒ තමන්ගේ සතිය කැඩෙන්නේ නැතුව අකණ්ඩව පවත්වා ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද? ඒක තමන්ට තමයි සුදුසු ක්‍රමය වෙලා තියෙන්නේ. තමන්ට පුළුවන් නම් හැරෙනකොට එහෙම නැවතිලා හිටගෙන ඉන්න අරව ඉරියව් ආරමුණු කරලා ආයෙත් හැරෙනවා හැරෙනවා කියලා හිත හිතා මේ හැරිලා නැවත හිටගෙන ඉඳලා එහෙම කරන්නේ නැතිව එකපාරම කෙරවලට ගිහිල්ලා වම් දකුණු පියවර ඔස්සේම අර අකණ්ඩ වරන් ආපු සතිය හැරෙන කොටත් වම් දකුණු පියවර ඔස්සේ හැරිලා අරන් ඉන්න පුළුවන් ඒක මේ එක්තරා දක්ෂ භාවයක්. ඉතින් තමන්ට එහෙම සතිය කැඩෙන්නේ නැත්නම් ඒ අනුවම ක්‍රියා කරලා ප්‍රශ්නයක් නැහැ කියලා මතක් කරන්න පුළුවන්. එතකොට ඒ සක්මන් කරනකොට වලගොඩලි කන්දක් එහෙම තියෙනවා ඒ හිතුණත් දකුණවම කියා හිතමින් ගමන් නිසි අයුරින් පවත්වනවා. ඔය වගේ අරමුණු වෙන්න පුළුවන් ඒ රූප ඒ වගේම කනට ශබ්ද ඇහෙනකොට හිත බාහිර දුවන්න පුළුවන්. ඒ මේ සක්මන් පෙටේ තියෙන වලල් ගොඩලි කියන තැනින් මේ කතා කරේ. එතකොට ඒ වගේ හිත බාහිර අරමුණට යනකොට Taman දැනුවත් භාවකයෙන් ඉන්න. Tamanගේ හිත වෙනස් වෙන ස්වභාවය කොහොමද කියලා. දැනුවත් භාවයක ඉඳලා නැවතත් මූල කර්මස්ථානෙට හිත ගන්න. එහෙම එහෙම කරනකොට Tamanට තේරෙන්නේ මේකේ වෙනස් වෙන ස්වභාවය, හිත කය වෙනස් වෙන ස්වභාවය. Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ හොඳට හිත එකඟ වෙනකොට. ඉතින් මේ වගේ ශක්මණෙන් ගත්ත ගැම්ම එදින්දා වැඩ කරනකොටත් දාන්න ඕනේ. තමන් ගෙදර දොර ඉන්නකොට අහට මෙහෙට ඇවිදිනකොට, කඩේට යනකොට, නාන්න යනකොට පියවර අනුව සිහිය යන්න පුළුවන්. එක මොහොතක් තමන් ඒ වගේ එදින්දා වැඩ කටයුතු කරනකොට වම දකුණ ආදී වශයෙන් සිහියෙන් ගියොත්, සජ්ජායනා කර කර නෙමෙයි වම දකුණ කිය කිය. සිහියෙන් දැනුවත් භාවයකින් ගියොත්, ඒ මොහොතේ තමන්ගේ හිතේ රාගය පහළ වෙන්නේ නැහැ. ඒ මොහොතේ තමන්ගේ හිතේ ද්වේෂය පහළ වෙන්නේ නැහැ. ඒ මොහොතේ තමන්ගේ හිතේ මෝහය පහළ වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් නම් මේ වගේ මේ සක්මන් පෙතක් හඳුනාගෙන ඒ වගේ භාවනා මධ්‍යස්ථානික හඳුනාගත්තේ ගැම්ම එදින්දා ජීවිතයේදී යොදලා බලන්න. gedara dore වැඩ කටයුතු කරන කොටත් ඒ ගත්ත සතිය යොදලා බලන්න පුළුවන් නම් අන්න ඒක තමයි ප්‍රයෝජන වෙන්නේ. එහෙම නැතුව මාසයකට එක දවසක් ඇවිල්ලා මෙතන පැයක් දෙකක් සක්මන් කරලා ගන්න සතිය gedara ගියාට පස්සේ අතහැරලා දානවනම් ඒක මේ භාවනාවේ දියුණුවක් නෙමෙයි. ඒ ගත්ත සතිය Taman gedara දුරෙත් යොදලා බලන්න ඕනේ. අහට මෙහෙට යනකොට කුඹරට යනකොට වත්තට යනකොට හේනට යනකොට ඒ Taman කවුරුත් නැත්තම් කතා බහ කර කර ඉන්න පියවරණු බොහොම සිහියෙන් ගහගේ. එතකොට Tamanටම තේරෙයි වෙනදා වගේ Tamanගේ ආර මානසික ආතතිය නැති ගතිය. ගෙදර දොර වැඩ කටයුතු කරපුවාම සමහර දවස්වලට හවස් වෙද්දී තමන්ගේ හිතට එන ආතතිය කොච්චරද බලන්න. ඒ අසතිමත්වයේ හිතපු නිසා. ඒකට බොහෝම අය කරන්නේ සර බීම ටිකක් ගත්තාම මේ ආතතිය දුර වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ නැවතත් උදේට ඒ ආතතිය එහෙම වෙනවා. හරකින් පොඩි සංසිඳීමක් ඇති. නමුත් තමන් මේ වැඩ කටයුතු කරනකොට සිහිය පැවැත්වුවොත් ඒ තමන්ටම ආනිසංශ ගෙන දෙනවා. තමන්ටම තේරෙනවා ඒ තමන්ගේ හිතේ තැම්පත් වෙන ස්වභාවය. අන්න ඒ නිසා ඒ සක්මණින් ගත්ත ගැහම එදින්දා ජීවිතයේදී උදා බලන්න කියලා මතක් කරනවා. ඒතකොට මේකේ මේ ආස්වාස ප්‍රස්වාස පරියන්කේ පිළිබඳවත් කරුණක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී අර මුලින් සඳහන් කරපු විස්තරේ ප්‍රමාණවත් වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් තමන්ගේ අවදි භාවයේ දැනුවත් භාවයේ ඒ හුස්ම රැලි කීයක් තමන්ට අකණ්ඩව සිහින් ඉන්න පුළුවන්ද කියලා හොඳට බලන්න. මේ එතකොට මා පරියංක භාවනාව හොඳට මේ සිද්ධි කරගන්න පුළුවන් වෙනවා වර්ධනය කරගන්න පුළුවන් වෙනවා ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන අවස්ථාවේදී පැය භාගයක් පමණ ගිය විට මගේ ශරීරයට සාමාන්‍ය උෂ්ණත්වයක් හටගෙනෙනවා මේ පැහැදිලි කර දෙන්න. ඇත්තට මේක ඉස්සරලා සඳහන් කරා වගේ සක්මන් කරනකොට ඒ කියන්නේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඕනෑම අවස්ථාවක ওই උෂ්ණත්වය අපි නිකන් ඇවිදිනකොටත් එන්න කයේ තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ. අපි දැන් සිහියෙන් ඉන්නකොට ඕන ටික වෙලාවක් හිත ඇතුළට තැම්පත් වෙච්ච ගමන් තේරෙනවා මෙන්න කය රත් වෙනවා. සමහර දැන් සිසිල් වෙනවා, සමහර තද ගති දැනෙනවා, බුරුල් ගති දැනෙනවා. මෙන්න ධාතු ලක්ෂණ ස්වභාවික ප්‍රකට වෙනවා. මේ එදින්දා ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොටත් ওই ස්වභාවය ඔහොමම තියෙනවා. නමුත් අපිට පේන්නේ නැත්තේ, වැටහෙන්නේ නැත්තේ අපේ හිත අසතිමත්ව ගත කරන්නේ. අපි වෙන කයවල් ගැන හිත හිතා ඉන්නේ. වෙන දේවල් ගැන හිත හිතා ඉන්නේ. අතන මෙතන ගැන කල්පනා කර කර ඉන්නේ. අරයා මෙයා ගැන හිත හිතා ඉන්නේ. අතීතය අනාගතය ගැන හිත හිතා පසුතැවෙමින් ඉන්නේ. එතකොට අපේ හිතට මේවා කයේ ස්වභාවය වැටහුණාට පේන්නේ අවදි භාවයක ඉන්න බෑ. ඒ වෙලාවේ කෙලෙස් වල ඉන්නේ දැන් ඔන්න කයට සිත ආවට පස්සේ සතිය පිහිටියට පස්සේ ඔන්න ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා. මේක මේ කෙනාගේ දෝෂයක් නෙමෙයි. මේ භාවනාවේන සිහිය පිහිටියා කියන්නේ ලකුණු කිහිපයක්. ඉතින් සමහරෙක්ට එහෙම අපහසුතාවයක් එහෙම නැත්නම් රෝගී ලක්ෂණයක් නම් හොඳට බලන්න පුළුවන් සක්මන ඉවරුණාට පස්සෙත් මේ தත්ත්වය එහෙමම තියනවාද කියලා බැලුවොත් සක්මන කරන්න කලිනුත් මේ தත්ත්වය තිබුණාද කියලා බැලුවොත් ඒකෙන් වෙනසේ අනුව හොයාගන්න පුළුවන් ඒක රෝගී තත්ත්වයද නැද්ද කියලා. ඉතින් මට හිතෙන්නේ මෙතනදී භාවනා කරනකොට අර හිත තැම්පත් වෙනකොට තමන්ගේ කායට හිත ආවට පස්සේ මොන ධාතු ලක්ෂණ ප්‍රකට වෙනකොට ඒ බව අවදි භාවයකින් ඉන්න ස්වභාවයක් තමයි ප්‍රකට වෙන්නේ. ඉතින් ඒ යෝගාවචරයත් එන්න එන්න බලන්න ඕනේ මේ වගේ එන අවස්ථා ඒක මගේ කරගන්නේ නැතු ඒ උෂ්ණත්වය මගේ කරගන්නේ නැතු හුදු ධාතු ලක්ෂණයක් මේ උණුසුම් ස්වභාවයක් සිසිල් ස්වභාවයක් තද ගතිය පරගතිය ආදී වශයෙන් ඒ බව දැනුවත් භාවයකින් ඉන්න එක අවදි භාවයකින් ඉන්න එක අවධානය වර්ධනය කරගන්න එක තමන්ගේ සතිය අකණ්ඩ කරගන්න එක දිගට කරන්න යමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා තමයි උපදෙස් දෙන්න ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ අවසරයි ඉඳගෙන භාවනා කරනකොට ආස්වාද ප්‍රාස්වාසයේ කෙසේවත් දැනෙන්නේ නැත. කය පාවීමක් දැනෙනවා. වේලාවකට කය ඉහළට ඇදීමක් දැනෙනවා. එසේ වන්නේ ඇයි? දැන ගැනීමට කැමැති. එතකොට මේ මේ කිනාට මතක් කරන්න මේ ප්‍රශ්නයක් අහන්න හිතෙනවා කොච්චර කාලයක් භාවනා කරලා තියෙනවද එහෙම කැමති නම් ඉදිරිපත් කරන්න පුළුවන්ද මේ ප්‍රශ්න කරු. එහෙම ඉන්නවද? ඒ කියන්නේ භාවනා කරන්න කොච්චර කාලයක් පටන් ගන්නද දැන්? අව මෙහි අවුරුද්දක් විතර. ආ හොඳයි. එතකොට ඇත්තටම භාවනා කරනකොට ඉඳ ගන්නකොට මාසස් ප්‍රසවාසයේ tempat සමහර tempat වෙනවා කියන කතාව තියෙන්නේ. ඇත්තටම හොඳට ආස්වාස් ප්‍රසවාසය පුහුණු කරපු කෙනාට හොඳට සක්මණකින් පස්සේ ඉඳ ගන්න ගන්නකොටම ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳිලා තියෙන්නේ. එතකොට එයා ඒ ආස්වාස ප්‍රස්වාසයේ හඹා යන්නවත් මේ අවශ්‍යලා ගන්නවත් උත්සාහ කරන්නේ නැතුව එහෙම මේ සංසිඳිත ස්වභාවයේ අවදි භාවය දැනුවත් භාවය මානසිකාරය අකණ්ඩ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ එහෙම තැම්පත් වෙනකොට ටික වෙලාවක් ගිහිලා එතන අවදි භාවයෙන් ඉන්නකොට ඔන්න එක වෙලාවකට නිදිමතට බර වෙන්න ඉඩ තියෙනවා. දැන් වීර්ය සම්බර කරගන්න ඕනේ. නිදිමතට යන්න දෙන්නෙත් නැතුව හිත විසිරෙන්නෙත් නැතුව වීර්ය අධික වුණොත් ඔන්න හිත විසිරෙනවා. අර තැම්පත් වෙච්ච නිස්සල ස්වභාවය ඉන්න ගමන් තමන්ගේ අවදි භාවය එන්නෙන් එන්නෙන් වැඩි කරගන්න ඕන. හිත නිදිමතට තීන මිදිට වැටෙන්න දෙන්නේ නැතිව, හිත විසිරෙන්න දෙන්නේ නැතිව හොඳට අවදි භාවය වැඩි කරගන්නකොට විවිධාකාර විදිහේ මේ භාවනාවේ වැඩෙන ස්වභාවයක්, වර්ධනය වෙන ස්වභාවයක් එන්න පටන් ගන්නවා. එතකොට ඒකේ මේ ලකුණු වගේක් වෙන්නලා තියෙනවා. ඒ කය පා වෙනවා, පාවීමක් වගේ දැනෙනවා. වෙලාවකට කය ඉහළට ඇදීමක් වගේ දැනෙනවා. එසේ වන්නේ ඇයි කියලා අහලා තියෙනවා. ඇත්තටම ඇයි කියනට වඩා මේක මේ හිතේ තැම්පත් වීම ස්වභාවයත් එක්ක මේ කය පාවෙනවා වගේ ස්වභාවයට ওই ප්‍රීතිය හොඳට ආවට පස්සේ මේ ප්‍රීතිය ස්වභාව ලක්ෂණ වශයෙන් ওই සමහර විට පාවෙන ස්වභාවයක් දැනෙනවා. හැබැයි මේ ලකුණු එකක්වත් මගේ කරගත්තොත් ඒවා එකට ඇලෙන්න පටන් ගන්නවා. නමුත් මේ එන හැම අතුරු ප්‍රතිඵලයක්ම තමන්ගේ වාසියට යැවිලා තියෙන නමුත් මේක ඇලෙන්නේ නැතිව අවදි භාවයේ දැනුවත් භාවයේ එන්නෙන් වැඩි කරගන්න ඕනේ. ඇත්තටම දැන් ආනාපාන වගේ අරමුණක් ගත්තාම මුලින්ම සතර සතිපට්ඨානේ ආයිසලා කතා කරා වගේ සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් ප්‍රශ්වාස කරනවා හෙලනවා. ඊට පස්සේ දීගං වාස සන්තෝ දීගං වාස සාමිති පජානාති. රසං වාස සතු රසං වාස සාමිති පජානාති. දීර්ඝ වාස්වාස කරනවා නම් දීර්ඝ වාස්වාස කරන බව දැනගන්නවා. කෙටි වාස්වාස කරනවා නම් කෙටි වාස්වාස ප්‍රශ්වාස කරන බව දැනගන්නවා. අන්න එතකොට එහෙම හොඳට අවදි භාවයෙන් ඉන්නකොට අරමුණ තුල මූල කර්මස්ථාන තුල පිම්බීම හැකිලිමත් මේකමයි. හොඳට එන්න එන්න එන්න එන්න එන්න ඒක තැම්පත් වෙනවා. සබ්බකාය පටිසංවේදී කියන හොඳට මුලැමැදාග අරමුණේ දකින්න දකිනකොට පස්සම්බයං කාය සංකාරා. පස්සම්බයං කාය සංකාරං කියලා කියන්නේ කාය සංස්කාර කියන මේ ආස්වාද ප්‍රසවාස සංසිඳිනවා. උනේ දැන් මේ යෝගාවචරය කියනවා ඉඳ ගන්නකොටම ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසවාස සංසිඳිලා. දැන් මේ මට්ටමට හිත ඇවිල්ලා. ආධුනිකයෙක්ට ටික වෙලාවක් යනවා. ඉඳගෙන විනාඩි 20ක් 30ක් සමහරට 45ක් හිත කීකරු කරගන්න යනවා. දැන් ටික කාලයක් භාවනා කරලා හොඳට තැම්පත් මනසක් නම් බාහිර ප්‍රශ්න ගැටලු අඩුයි නම් ඉඳගත්ත ගමන් හොඳට මේ විවේක මට්ටමට තැම්පත් මට්ටමට හිත ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ යෝගාවචරයට ඒ උඩ පාවෙන ස්වභාවයක් ආවත්, කයේ ඉහළට ඇදෙන ස්වභාවයක් ආවත්, ඒ බව හඹාගෙන යන්නේ නැතිව ස්වභාවික වෙන දෙයට අවදිභාවයෙන් ඉන්න. එන්න එන්න අවදිභාවය තමයි වැඩි කරගන්න ඕනේ. තමන්ගේ වීරිය සම්බර කරගන්නකොට නිදිමතට යන්න දෙන්නෙත් නැතුව විසිරෙන්නෙත් නැතුව වීරිය සම්බර කරගත්තොත් අන්‍යයට හැකියාව ලැබෙනවා යථා ස්වභාවය අවබෝධ කරගන්න. දැන් අර හොඳට හිත එකඟ වෙච්ච මනසක් ඇවිල්ලා තියෙනවා. තමන් එන්නෙන් අවදිභාවය වැඩි කරගන්න ගම තමන් ඉන්න ඉරියව්ව තුළට අවදිභාවය වැඩි කරගන්න ගමන් ඉරියව්ව තුළ මොනවද තමන්ට ප්‍රකට වෙන්නේ දැනෙන්නේ ආදී වශයෙන් හොඳට අවධානයෙන් ඉන්න. මේ වගේ ස්වභාවයක් ආවොත් ඒ මතුවෙන ස්වභාවයේ දැනුවත් භාවයකින් ඉඳලා ඒක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒක මගේ කරගන්නේ නැතිව තමන් මේකට ඇලෙන්නේ නැතිව ඒවා එන විදිහට යන්න දෙන එකයි භාවනාවේදී කරන්නේ. තමන්ගේ අවදි භාවයේ කය තුළට තියෙන අවදි භාවය දැනුවත් භාවයකින් ඉන්න. එතකොට ආයතන 6 යම් අරමුණක් ඇවිල්ලා තමන්ගේ මනස වෙනස් වෙන ස්වභාවයක් වෙනවනම් ඒ බව දැනුවත් භාවයකින් ඉන්න. හොඳට තමන් ඉන්න ඉරියව් ඔස්සේ අවදි භාවය වැඩි කරගන්න කියලා තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. භාවනාව පටන් ගත්තා ගන්නා විට හුස්ම හුස්ම ගන්නවා හෙලනවා කියා සිතින් සිතා හුස්ම ගැනීම වැරදිද භාවනාව පටන් ගන්නා විට හුස්ම ගන්නවා හෙලනවා කියා සිතින් සිතා හුස්ම ගැනීම වැරදිද ඇත්තරම මෙහෙමයි තමන් ආධුනිකෙක් වශයෙන් ඉඳගෙන හොඳට පට්ටල කරගෙන කය කය තුලට ඉස්සලා හොඳට හිත ගත්තට පස්සේ තමන්ගේ සතිය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ සිහිය අභිමුඛ කොට පිහිටවා ගන්න කර්මස්ථාන අභිමුඛ කොට හොඳට සිහිය පිහිටියට පස්සේ Tamanට තේරෙනවා නම් ආස්වාස ප්‍රස්වාසය සිහියේ ඉස්සරහින් පිහිටගෙන ඉන්නකොට Taman ඒ බව දැනුවත් භාවයකින් ඉන්න මේකට ආධුනිකයෙක්ට ඒ වගේ හිත එකපාරම ආස්වාස කරනකොට ප්‍රස්වාස කරනකොට දැනුවත් භාවය ගන්න අමාරුයි ඒකට කියනවා මෙනෙහි කිරීමක් මානසිකාරයක් විතක්කයක් යොදන්න කියලා ඒ හිත ගොඩාක් ਬਾහියට දුවනවා නම් පිටපයින්නවා නම් ආස්වාස කරනකොට ඒ බව හිතින් ආස්වාසය කියලා දැනගන්න. පිට කරනකොට ප්‍රස්වාසය කියලා දැනගන්න. මේ විතක්කය යොදන්නේ ඇත්තටම දිගටම අල්ලගෙන ඉන්නට නෙමෙයි. ඒ විතක්කයත් හැලෙන අවස්ථාවක් වෙනවා. හොඳට ආස්වාස ප්‍රස්වාස දෙක කීකරු වෙනකොට මානසිකාරයක් කරන්නේ නැතුව අවදි භාවයෙන් දෙන්න වැඩි කරගනිමින් ඒ ආස්වාස ප්‍රාශ්වාසයේ තුල අකණ්ඩ සිහිය පවත්වාගෙන හැකියාවක් යන ආධුනිකයා මුලින්ම පටන් ගන්නකොට ඒ විතක්කේ එහෙම නැත්නම් මානසිකාරයේ යොදමින් තමයි මේ භාවනාව පටන් ගන්නවට ඕනේ. ඉතින් ඒක ගැනීම වැරදිද කියලා අහන හැම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න පුළුවන්. මම හිතනවා ලිඛිත ප්‍රශ්නේ එපමණයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට තව කාට හරි දැනගන්න තව පැය භාගයකට වැඩි කාලයක් තියෙනවා. මම මූලික උපදේශ අහනකොට ඒ වගේ නොතේරුණු තැනක් හෝ වේවා. එහෙම නැත්නම් තමන්ගේ භාවනා කරනකොට වෙන ප්‍රශ්නයක් හෝ වේවා. අවස්ථාවේ හැටියට ඉදිරිපත් කරගන්නට කියලා කරුණාවෙන් මතක් කර සිටිනවා කැමැතිනම්. හොඳ ප්‍රශ්නයක් ඇත්තටම කාලෝචිතයි. මේ බුදු පියාණන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී 16 ආකාරයකට මේ සතර සතිපට්ඨානේ වැඩෙන විදිය පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ආස්වාස ප්‍රස්වාසයෙන් ධ්‍යාන උපදවා ගන්න ක්‍රමිකුත් තියෙනවා. ලෝකේ තියෙන එකම අරමුණ තමයි සමත විදර්ශනා දෙකම වඩන්න පුළුවන් අරමුණ ආස්වාස් ප්‍රස්වාසයේ ආනාපානය. පිඹීම හැකිලිම කියන්නේ සුෂ්ක විදර්ශනාවට වැටෙන කර්මස්ථානයක්. අපි ලොකු ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ යෝගාවචරයන්ට මහාශික්‍රමයේ ඉගෙනගෙන ඇවිල්ලා බුරුමේ ගිහිලා ලොකු ස්වාමීන් වහන්සේලා ඒ ලංකාවේ යෝගාවචරයන්ට කියා දෙනකොට මේ හුරු පුරුදු ඥාන ආනාපානයි කියන වචනේ අහලා තියෙනවා. ඒකින්ද උන්වහන්සේලා මේ මහාශික්‍රමයේ විපස්සනා භාවනා ක්‍රමයේ මේ ආනාපානය මූලික කරගෙන කියා දෙන්න උත්සාහ කරා. එතෙන්දී ලොකු සංශය මතක් කර හිටනවා දැන් කොටයක් කපනකොට කියතකින් ඒ කියත හට මෙහෙට අදිනකොට කුඩු විශේ වෙනවා රත් වෙනවා ඒ වගේ වෙනවානේ. එතකොට කියතේ ඇද ඉස්සරහට අදිනකොට ඒ බව දැනගන්නවා නම් කියත පස්සට අදිනකොට ඒ බව දැනගන්නවා නම් හරියට ආශ්වාස කරනකොට ආශ්වාසයේ බව දැනගන්නවා පිට කරනකොට ඒ බව දැනගන්නවා. හැබැයි මේ කියත හැපෙන තැන කැපෙන තැන කුඩු විශේෂ තැන ගැන අරමුණු කරන්නේ නැහැ. ඒ බව දැනගන්නවා නිකන් ඉන්නේ. එයා හිත සිහිය පිහිටවගෙන හුස්ම ගන්නකොට දැනගන්නවා පිට කරනකොට දැනගන්නවා හැබැයි ගැටෙන තැනක් අරමුණු කරන්නේ නැහැ. ඒ කෙනා ගැටෙන තැනක් අරමුණු කරන්නේ නැත්නම් නාසිකාග්‍රය හෝ ඒ උඩුතලයේ හෝ ගැටෙන තැනක් අරමුණු කරන්නේ නැත්නම් එයාගේ හිත සමතේට ආනාපානී කියන අරමුණටම නිමග්න වෙන්න බලනවා. එnde end නීවරණ ධර්ම යටපත් වෙනකොට ඒ ආනාපානී කියන අරමුණට අර්පණා මට්ටමට හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. විපස්සනා යෝගාවචරය කියන්නේ ආස්වාද ප්‍රසවාසී ගැටෙන තැන අරමුණු කරලා ඒ ආස්වාද ප්‍රසවාසී විනිවිද බලන්න උත්සාහ කරනවා. ඒ ආස්වාස ප්‍රාස්වාසයේ විසිතුරු විස්තර හොඳට උකහා ගන්න. ඒ විස්තර හොඳට මේ අවධානයට ලක් කරන්න උත්සාහ කරනවා. එතකොට යාට තේරෙනවා අර කීයට කැපෙනකොට කුඩු වේශය වෙනවා කීයට රත් වෙන ඒ වගේ ආස්වාස කරනකොට සීතල ගති දැනෙනවා ප්‍රසවාස කරනකොට උණුසුම් ගති දැනෙනවා විටක දික් වෙනවා දැනෙනවා විටක කෙටි වෙනවා දැනෙනවා මේ වගේ එක එක ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා අන්න ධාතු කර්මස්ථානේ මතු කරගන්න ආනාපානීශය එතකොට විදර්ශනාවට යන්න පුළුවන් වෙනවා එතකොට බුදු පියාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී මේ 16 ආකාරයකට මේ ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානෙ වැඩෙන හැටි දේශනා කරනවා. කායානුපස්සනාව යටතේ විස්තර කරන්නේ සුසතෝ වාස සති සතෝ පස්ස සති සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හෙලනවා. ඊළඟට දීගං වාස සන්තෝ රසං වාස සන්තෝ දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස කරනවා නම් ඒ බව දැනගන්නවා. කෙටිව ආශ්වාස ප්‍රශ්වාස කරනවා නම් ඒ බව දැනගන්නවා. ඊළඟට සබ්බ කාය පටිසංවේදී ආශ්වාස ප්‍රශ්වාස මුළුල්ලම දැනගන්නවා. හොඳට සිහියෙන් අවධානයෙන් ඉන්නවා. එතකොට කියන බුදුහාමුදුර පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමි සික්කදී පසසිස්සාමි සික්කදී. අන්න එහෙම හොඳට අවධානයෙන් ඉන්නකොට ඒ ආස්වාස ප්‍රාස්වාස කියන කාය සංස්කාරය සංසිඳෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙන්න පටන් ගන්න එන්න එන්න ගොරෝසු හුස්ම එන්න එන්න සියුම් වෙන්න පටන් ගන්නවා තැම්පත් වෙනවා. අන්න එතකොට කියන පස්සම්බනේ වෙනවා කියලා කාය සංකාරය. ඔන්න ඕකට ඔය හතර ඔය කිහිපේ පෙන්නනවා කායानुපස්සනාවටදී. ඊළඟට ඔන්න සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාවට පෙන්වන බුදුහාමුදුරුවෝ හොඳට ඒ කෙනාගේ ආශාස ප්‍රසවාසයේ තැම්පත් වෙන්න තැම්පත් වෙන්න හිත ඒ අරමුණ තුල එකඟ වෙන්න එකඟ වෙන්න පස්සම්බනේ වුණාට පස්සේ පීටි පටිසංවේදී අන්‍යර ප්‍රීතිය උපදිනවා සුඛ පටිසංවේදී සුඛේ උපදිනවා සුඛ පටිසංවේදී අසශිෂ්‍යාමිත සික්කති ඒ බව දැනගන්න දැනගනිමින් හික්මිනවා සුඛය ඇති වෙනකොට ප්‍රීතිය ඇති වෙනකොට ඒ බව දැනගනිමින් හික්මිනවා එතකොට චිත්ත සංකාර පටිසංවේදී අන්න ඊළඟට සංඥා වේදනා අර සක්මන් භාවනාවේ කී පිටිපස්සට යදිනවා වගේ අන්න ඒ වගේ ආනාපානෙත් ඉන්න මේ අරමුණු කරගෙන දැන් සංසිඳිලා ඉන්නකොට අවදිභාවය වැඩි කරනකොට අර ප්‍රීති සුඛ ඇවිල්ලා චිත්ත සංකාර මට්ටමට එනකොට ඔන්න හිතේ තියෙන සංඥා වේදනා මතුවෙන්න පටන් ගන්නවා චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා ඔන්න සමහරුන්ට ඇහෙන්න පටන් ගන්නවා කරණීය මිත සූත්‍රය වගේ හිතෙන් හදාගත්ත සංඥා වගේක් එන්න පටන් ගන්නවා සමහරුන්ට විඩාකාර ගන්ධයන් එන්න පටන් ගන්නවා විඩාකාර එතකොට හිතන ප්‍රේත දෝෂද භූත දෝෂද දන්නේ නැහැ කියලා ඒ වගේ සංඥා වින්දන හොල්මන් කරන්න පටන් ගන්නවා. ඒ වින්දන වේදනානුපස්සනාව යටතේ මේක මේවාවට මගේ කරගන්නේ නැතුව අවදිභාවය එන්න එන්න වැඩි කරොත් මේවා එන්නේ යණ්ඩයි කියන මට්ටමේ හොඳට අවදිභාවය ඇති කරගත්තොත් ඒ කෙනාගේ පස්සම්බයං චිත්ත සංකාරා අර චිත්ත සංකාර ටික හේම සංසිඳෙන්න පටන් ගන්නවා. අර හරියට ආනාපානි සංසිඳනවා වගේ ඒ චිත්ත සංකාරත් හොඳට තැම්පත් වෙනවා. එකඟ වෙනවා, කීකර වෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ චිත්තානුපස්සනාව විස්තර කරනවා චිත්තපටිසංවේදී. අන්න ඒ කෙනාගේ චිත්ත සංකාර චිත්ත සංකාරත් හොඳට පස්සම්බර වුණාට පස්සේ හොඳට හිත අරමුණු වෙනවා. ඒ හිත නිකම්ම නෙමෙයි අරමුණින් හොඳට හිත අරමුණු වෙනවා. හිතේ තියෙන ක්‍රියාකාරීත්වය හොඳට අරමුණු වෙනවා. චිත්ත සංකාර පරිසංවේදී අස්සසිසාමි චිත්ත පරිසංවේදී අස්සසිසාමි සික්කදී. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං ඒ හිත හොඳට සතුට වෙනවා ප්‍රමෝදමත් ස්වභාවයටපත් වෙනවා ඊළඟට චිත්ත චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං ඒ හිත හොඳට එකඟ කරනවා ඊළඟට විමෝචයන් චිත්තං අනේ හිත හොඳට අවදි භාවයෙන් ඉන්නකොට මිදෙනවා විමෝචයන් චිත්තං ඊළඟට බුදු පියාණන් වහන්සේ චිත්තානුපස්සනාව යටතේදී ආනාපාන පරිවේදී දේශනා කරන්නේ ආනාපාන සති සූත්‍රයේදී ඊළඟට ධම්මානුපස්සනාවේදී විස්තර කරන්නේ අනිච්චානුපස්සය ශිෂ්‍යානුසිකි. දැන් හොඳට හිත අරමුණු වෙනවා. යාට තේරෙන්නේ වෙනස් වෙන ස්වභාවයයි. ධාතු අරමුණක් ආවත් ආයතන හයේ කිසියම් අරමුණක් ආවත් ඒ නාම රූප ධර්මයන්ගේ වෙනස් වෙන ස්වභාවය හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් ආවදි භාවයෙන් ඉන්න ඉන්න වැඩි වෙනවා. අන්න අනිත්‍යානුපස්සී අසසිස්සාමිසිකදී පසසිස්සාමිසිකදී හොඳට අවදි භාවයෙන් එන්න එන්න වැඩි කරනකොට ඒ වෙනස් වීම ප්‍රකට වෙනවා. අන්න ඊළඟට කියන විරාගානුපස්සී අසසිස්සාමිසිකදී පසසිස්සාමිසිකදී ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. සෑම අරමුණක් පිළිබඳ උපේක්ෂයි. මනස උපේක්ෂා ස්වභාවය තියෙන්නේ විරාගයේ. ඊළඟට කියනවා නිරෝධානුපස්සී අසසිසාමිච්ඡිකති නිරෝධානුපස්සී පසසිසාමිච්ඡිකති. අන්නේ උපේක්ෂා සහිත මනස හොඳට ප්‍රබල වුණොත් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් එයාගේ චිත්තසංතාන නිරෝධයක් අත්දකිනවා. නිවීම ක්ෂණ මාත්‍ර වශයෙන් අත්දකිනවා. ඒ නිරෝධානුපස්සී අසසිසාමිච්ඡිකති පස්සේ දුහඳුර දේශනා කරන පටිනිසයක් ගන්න පටිනිස්සක් ගන්න පස්සේ අසසිසාමිච්ඡිකති. පසසිසාමිච්ඡිකසී ආදී වශයෙන්. යා නැවත ඒක අතහැරීම හොඳට නුවණින් සලකා බලනවා. මෙන්න මේ ආකාරයට ආනාපාන සති සූත්‍රයේදී සතර සතිපට්ඨානෙන් මේ ආනාපාන සතිය වැඩෙනකොට වැඩෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අපි සතර සතිපට්ඨානෙ වඩනවා කියලා කියන අපි විපස්සනා භාවනාව වඩනවා. අර මූල කර්මස්ථානයේ ගැටෙන තැනට හිත තියෙනවනම් ඒ ඒ කෙනාගේ ධාතු අරමුණු ප්‍රකට කරගන්න පුළුවන්. එයා විපස්සනා පැත්තට බර යෝගාවචරයේ එහෙම නැත්නම් ආස්වාස ප්‍රසස්සේ ගැන විතරක් අවධානයෙන් ඉන්නවා නම් එයා සමතේට බර යෝගාවචරේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලාගේ දක්ෂතාවය උනේ අපිට කවදාවත් මේ ගැටෙන තනක් ඒක කවදාවත් සමතේටද විපස්සනාවට කියලා යොමු කරන්න උත්සාහ කරේ නැහැ. මේ යෝගාවචරය භාවනා කරලා දෙන උපදේශ අනුව ඒ යෝගාවචරය දැන් ධාතු ලක්ෂණ ප්‍රකට කරලා ඒ අනුව උපදේ මේ කමඨහන් වාර්තා ඉදිරිපත් කරනවනේ එයා විපස්සනා පැත්තේ යවන්න උත්සාහ කරා. එහෙම නැත්නම් එයාගේ ඒකේනා සමතේ පැත්තට බර යෝගාවචරයක් නම් ඒ පැත්තේ යවන්න උත්සාහ කරා. ඒක හින්දා තමයි ලොකු ස්වාමීන් වහන්සේලා නිතරම මේ ආනාපාන සති භාවනාව වගේ මේ මූල කර්මස්ථානයක ඉස්සරහින් තියාගෙන මේ භාවනා උපදේශ දෙන්න පටන් ගන්න තියෙනවා. තව තියෙනවා විනාඩි 25ක් විතර. ඒතකොට කට්ටියට මූලික උපදේශ ටික පැහැදිලි වුණාද දන්නේ අද පටිගත කරපු හඬපටිය ටිකක් වේගෙන් ගියා කියලා ප්‍රශ්නයක් ආවා. මේ ඒක පැහැදිලිව ශ්‍රවණය වුණාද දන්නේ ඒකේ අඩුපාඩු එහෙම මේ දැනගත යුතු පැහැදිලි කරගත යුතු තැන් එහෙම තියෙනවා නම් වෙනසක් ගන්නෑ නේද? ආ ඒක තමයි. එතකොට ඇත්තටම මේ වගේ තැනකින් භාවනා කරන හැටි ඉගෙනගෙන කොහොමද සතිය පිහිටවන්නේ කියලා ඉගෙනගෙන තමන් ඒ gedara දොරේ වැඩ කටයුතු කරනකොටත් ඒවා යොදලා බලන්න ඕනේ සහේ සතිමත් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි gedara ගිහිල්ලා භාවනා කරනවා කියලා gedara අනිකුත් වැඩ කටයුතු ඔක්කොම හරිය මේ ඉක්මනට කරලා කරලා ඉවර වෙලා රැයට නිදා ගන්න වෙලාවට ඔන්න වෙලාවක් වෙන් කරගෙන භාවනා කරනවා කියලා හිතුවට ඒක මේ සතිය අඛණ්ඩ භාවයක් පවත්වා ගැනීමට ඉච්චර සුසුමාදී. මොකද ඇත්තටම අපි එදින්දා වැඩ කටයුතු කරනකොට ටික ටිකේ සතිය යොදලා බලන්න ඕනේ. පරියංක භාවනාවක් සක්මන් භාවනාවට වෙලාව වෙන් කරගත්තා වගේම අර ඉදින්දා වැඩ කටයුතු කරනකොට ඔය බුදු පියාණන් වහන්සේ සම්පජාඤ්ඤ පබ්බේ දේශනා කරන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට යනකොට ආපස්සට එනකොට සියෙන් ඉඳ උත්සාහ කරන්න කියනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරියේ බලනකොට වටපිට බලනකොට බොහොම සියෙන් ඉඳ උත්සාහවත් වෙන්න කියනවා. ඊළඟ සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අතපය දිගහරිනකොට අතපය නවනකොට බොහොම සියෙන් ඉඳ උත්සාහ කරන්න කියනවා. ඊළඟට සංඝාටිපත්ත චීවර ධාරණී සම්පජානකාරී හිටියේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මේ පාත්‍ර සිවුරු දරනකොට බොහොම සීයෙන් කරන්න කියලා. ඒ ගිහියත් ඇඳුම් පැළඳුම් අඳිනකොට බොහොම සීයෙන් කරන්න පුළුවන්. ඊළඟට අසිතේ පීඨේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. ආහාර ගන්නකොට විවිධ පානයන් ගන්නකොට විවිධ රස විඳිනකොට බොහොම සීයෙන් ඉන්න පුළුවන්. ඊළඟට උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී හොති. වැසිකිලි කැසිකිලි කරනකොට පවා බොහොම සිහියෙන් කරන්න කියනවා. ඊළඟට ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජහගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට කතා කරනකොට නිශ්ශබ්ද වෙලා ඉන්නකොට මේ සෑම අවස්ථාවකම සිහියෙන් ඉඳ උත්සාහවත් වෙන්න කියලා කියනවා. ඉතින් තමන් මේ මූලික වශයෙන් මේ දෙන උපදේශ හඳුනාගෙන සතිය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන තමන් ඉදින්දා වැඩ කටයුතු කරන ගමන් ගෙදර දොර දහසක් වැඩ කටයුතු කරන ගමන් භාවනා කරන්න වෙනම කාලයක් යොදා ගන්න ගමනුත් තමන් ඒ වැඩ කටයුතු කරනකොටත් ඒ වගේ කායික චලන අනුව තමන් ඉන්නේ ඉරියව් අනුව එහෙම නැත්නම් හුරු පුරුදු කරගත්ත කර්මස්ථානය අනුව භාවනා කරන්න සතිය පිහිටවන නිතරම උත්සාහවත් වෙන්න ඕනේ අන්න එතකොට තමයි තමන්ගේ වැඩිවීමක් වෙන්නේ. එහෙම නැත්නම් එක දවසක් මාසයකට ඇවිල්ලා ඒ කරන භාවනාවෙන් විතරක් දියුණුවක් වර්ධනයක් කරගන්න හැකියාවක් නැහැ. ඒ මාසේ ඉතුරු කාලය තුලත් ගෙදර දොරවල් වලට ගිහිල්ලා තමන්ගේ ප්‍රායෝගිකව යෙදිලා බලන්න ඕනේ. එතකොට තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. භාවනා කරන කෙනාට තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. කොහොමද ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී සිහිය පිටවන්න ඕනේ ආදි වශයෙන් ප්‍රශ්න මතුවෙන්නේ මේ භාවනා කරන කෙනාට. එක දවසක් ඇවිල්ලා භාවනා කරාට එහෙම ගොඩක් ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඉතින් මේවා ඇහෙනකොට මේ අවුරුද්දක අවසාන දවස ඊළඟ අවුරුද්දේ ඉඳන් අදිෂ්ඨානයක් අරගෙන මේ ගත්ත උපදේශ අනුව සතිය පිහිටන්නේ කොහොමද කියලා හඳුනාගත්ත විදිහ අනුව තමන් එදින්දා ගෙදර දොර වැඩ කටයුතු කරන ගම භාවනා කරන්න වෙනම කාලයක් යොදාගෙන ඒ භාවනා කරනකොට තමන්ට එන්නේ එන්නේ ධර්ම රසය කියන එක තමන්ගේ හිතකයේ සංසිඳන ස්වභාවය හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට සෑම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.